ශාලෝ ස්වාමීන් වහන්සේ විසින් ආරම්භන ලද සිංහල හැකලින් භාවනාව ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි සම්පත ප්‍රතිපත්තාන ධර්මයන්ම පිටසේ වැඩි යන ආකාරයෙන් ප්‍රගුණ කළ හැකි භාවනා ක්‍රමයක්. බොහෝ දෙනෙක් සිතනවා බුදුරජාණන් වහන්සේ විසින් මෙවැනි සිංහල හැකලින් භාවනා ක්‍රමයක් වන්නා නැtei කියලා. අත් වශයෙන්ම සිංහල හැදීම භාවනාව ගැන හොඳින් විමසා බලන විට ඒ ඉතාමත්ම පැහැදිලිව අපට තේරුම් යනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සතර සතිපට්ඨාන සූත්‍රයේ ඡේදසීයක්ම මේ සිංහල හැදීම භාවනාව අනුකූල වෙන බව. සිංහල හැදීම භාවනාව ගැන තරමක හෝ විස්තරයක් දැක්කෙන්නේ ගරු රේරුකාණී සංගවිමල් ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමයේ නැමැති පොතේ කැමැති පින්වත් අයට ඒ පොත අරගෙන කියවන්නට පුළුවන් ඒ පොත කියවීම ඉතාමත්ම සුදුසුයි කුඩා පොතක් නමුත් ඒ කියවීම කරුණු අන්තර්ගත වෙනවා එම්දී හැපිරීම භාවනාව සම්බන්ධ වූ මේ එම්දී හැපිරීම භාවනාව කරන්නට පටන් ගන්නා යෝගාවචරය විසින් පළමුවෙන්ම සීලයක් සමාදන් වන්න ඕනේ. අදම වශයෙන් පංචෙන් පද පහවත් ආරක්ෂා කරගන්නට ඕන. ඒ සීල සමාදන් වී ඊට පසුව භාවනාව කිරීමට ප්‍රථමයෙන් කළ යුතු පූර්ව කුටි සිදු කරන්නට ඕන. මේ දේශනාව අවසානයේදී පූර්ව කුටි කරන ආකාරය ගැන විස්තර දැක්වෙනවා. එසේ පූර්ව කුටි නෙමකොට භාවනාව ආරම්භ කරන්න ඕනේ විශේෂයෙන්ම සුදුසුයි එවැනි භාවනා කර්මස්ථාන උගන්වන ස්ථානයකට ගොස් නතර වී භාවනා කරන එක. ඉතින් මේක සමතරව සුදුසු කර්මස්ථානාචාර්ය වරයෙකුගෙන් අධීරෙන් අධීර උපදෙස් ලබා ගැනීමත් ඉතාමත් අවශ්‍ය වෙනවා. ඉන්දියෙන් නැතිනම් භාවනාව තුළින් ඉතා වේදනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් එය අඛණ්ඩවම පිටකම දේශිත රාජ්‍යයෙන් ඉන්න කියන තේකම කරන්නට ඕන. ඒකේ නැතුව දවසකට පැය කාලක් භාගයක් නැත්නම් පැය දෙකක් භාවනා කරත් ඊළඟ දවසේ තව පැය දෙකක් භාවනා කිරීම තුළින් මෙම භාවනාව ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ඉක්මනට ලබා ගන්නට කෙනෙකුට හැකිවන්නේ නැහැ. එබැවින් ඒ ඉතාමත්ම සුදුසු සුදුසු භාවනා මධ්‍යස්ථානයකට පොත් ටික කලක් අතර වී අහන්න ලැබෙස මුළු දවස පුරාම මේ සතර සතිපට්ඨාන ධර්මයන් දැකන ආකාරයට මේ භාවනාව ප්‍රගුණ වේ. අර මා කලින් කීකේ පූර්ව පුත් විසිදු කළාට පසු සුදුසු පරිදි වාඩි වී සිංහලෙන් හිතලින් දෙස සිතින් බලාගෙන සිංහලෙන් හිතලින් දෙස සිතින් බලාගෙන සිංගෙන විට සිංගෙනවා කියලා හිතන්නට ඕන. අපේ උදර කොටස අපි ආස්වාද කරන විට ඊළඟට සිංගෙනවා ප්‍රාස්වාද කරනකොට හැකිදෙනවා. මේ සිංගෙන හැකිදෙන දෙක පළමුවෙන් සමාත ප්‍රකට වන්නේ නැත්නම් ඒ සඳහා බඩට අග සබා භාවනා කරන්නට පුළුවන්. එසේ බණ කල්පක භාවනා කරන විට සිංගෙන එක හැකිදෙන එක පහතින් අවබෝධ වෙනවා. එහෙත් දෙකටම වඩාත් සබා භාවනා කිරීම සුදුසු නැහැ. භාවනා ආරම්භණය ප්‍රගුණ වෙනකම් ප්‍රකට වෙනකම් පමණක් එසේ කිරීමයි ඉතා සුදුසු. මෙසේ බඩ උදර කොටස තෙම්බෙන විට සිතුම් තෙම්බෙනවා කියලා සිතනවා. හැකිදෙන විට හැකිදෙනවා කියලා හිතනවා. නැවතත් සින්දෙනකොට සින්දෙනවා කියලා හිතනවා. හැකිදෙන විට නැවතත් හැකිදෙනවා කියලා හිතනවා. මේ ආකාරයෙන් දිගින් දිගටම මනෝවස්තාවම සින්දෙනවා, හැකිදෙනවා, සින්දෙනවා, හැකිදෙනවා, සින්දෙනවා, හැකිදෙනවා කියලා හිතමින් භාවනාවේ නිරත වෙනවා. මෙන්න මෙහෙම භාවනා කරන විට අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන දොරවල් වලින් මේ කර්මණු අපේ හිතට ඇතුල් වන්නට පුළුවන්. විශේෂයෙන්ම ශබ්ද සුලස් සුලසුල ශබ්ද නැසනකා අපේ භාවනාවක් කරන්නට පුළුවන් වුවත් විශේෂ ශබ්ද ටිකක් සුළු ශබ්ද නොවන නිතර නිතර ඇතන ශබ්ද නොවන විශේෂ ශබ්ද ඇතන විතරම ශබ්දයක් ශබ්දයක් ශබ්දයක් කියලා එකක් මෙහෙය කරන්න පුළුවන්. එහෙම මෙනෙහි කරලා ඉවරලා ඊට පස්ව නැවතත් හින්දෙනවා හැකිලෙනවා හින්දෙනවා හැකිලෙනවා කියලා භාවනා කරන්න පුළුවන්. කරන්නට ඕන. ඊට පස්සේ එහෙම භාවනා කරනකොට සමහර විට ගඳ දැනෙන්නට පුළුවන්. නැත්නම් සුවඳක් දැනෙන්නට පුළුවන්. එවැනි සුවඳක් හෝ සුවඳක් දැනෙනවා නම් නාසයේ අන්න ඒ සුවඳ දැනෙන විට ගඳ දැනෙන විට ගඟක් ගඟක් සුවඳක් සුවඳක් මේ ආදී වශයෙන් සිහිපත් කරනවා. සිහිපත් කරලා නැවතත් සිඳිනවා, හැකිදෙනවා කියලා මූලික කර්මස්ථානයේම නැවත සිට සිහිතනවා. මේ භවනා කරන විට අපේ කයට සමහර විට වේදනාවල් දැනෙන්නට පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන්ම මුල් අධීරයේදී භවනා කරන්න පටන්ගත් මුල් කාලයේදී අතිවිශාල දරුණු පීඩා සමහර විට ඇතිවන්නට පුළුවන්. ඒකට භෝගාවචරය වියමියෙක් නැහැ. විශේෂයෙන්ම භාවනා කරන විට ඇති වෙන ඒ කායයක ධර්ම පීඩා අපේ මිත්‍රාස්තේ අපේ සලකන්නට ඕනේ. මේ ශරීරයේ මහා දුක, මේ සංසාරයෙන් රැඳී සිටින මහා දුක, මේ ශරීරය අපට මොන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකදම දුක් ලබා දෙන දෙයක් ආදී වශයෙන් මේ ශරීරයේ තියෙන නියම තත්ත්වයේ පෙනෙන සිදුවීමටයි ඒ වේදනාව මතුවන්නේ. ඒ නිසා වේදනාව කෙරෙහි දුක් විශේෂයෙන්ම දුක් වේදනාව කෙරෙහි ගැටෙන්නේ නැතුව සිංහලෙන් හැසිරීම භාවනා කරන විට යම් කිසි දුක් වේදනාවක් ඇති වුණොත් ඒදී පිළිපැදිය යුත්තේ මෙන්න මෙහිමයි. මුලදීම සුනසුනෝ වේදනා නොසලකා සිටිනවා හැකිනවා කියලා භාවනාවේ හැසිරෙනවා. ඊට පසුව ඒ නොසලකා හැරිය නොහැකි යම් වේදනාවක් ඇති වෙනවා නම් සිංහේනවා හැදෙනවා කියන එක නතර කරලා අර වේදනාව දැනෙන කොටසටම සිහිය පිහිටවල දුක් වේදනාව දුක දුක දුක මේ ආදී වශයෙන් සිහිපත් කරනවා සිහිපත් කරලා මේ වේදනාව අඩු වෙන යනකොට අඩු වෙන ගියාට පස්සෙ නැවතත් සිඳෙනවා, ඇතිදෙනවා, සිඳෙනවා, ඇතිදෙනවා කියලා භාවනා කරනවා. සමහර විට මෙහෙම භාවනා කරනකොට කය වෙනෙන්නට පුළුවන්. සෙල වෙන්නට පුළුවන්, එහාට මෙහාට පැද්දෙන්නට පුළුවන්. එහෙම වුණොත් කය සෙල වෙනවා, සෙල වෙනවා, සෙල වෙනවා, සෙල වෙනවා, නැත්නම් පැද්දෙනවා, පැද්දෙනවා. මේ විදිහට සිහිපත් කරලා නැවතත් සිඳෙනවා, ඇතිදෙනවා කියලා භාවනා කරන්නට පුළුවන්. මෙවන භවනා කරන විට සමහරට කය අය වාඩි සිටින තැන් පස්සන්නට පටන් ගන්නවා. එහෙම ලක්ෂණකොට අර පින්බනවා හැටෙනවා කියන සිහිපත්චීම නතර වෙලා නතර කරන අර පස්සෙන ස්ථානයේම සිට තියලා පස් වෙනවා රස් වෙනවා රස් වෙනවා රස් වෙනවා කියලා සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා නැවතත් පින්බනවා හැටෙනවා කියලා මූලික කර්මස්ථානයේ තන සිට ගෙනියනවා. මේ විදිහට භවනා කරගෙන යන විට සමහර විට සිත පිට යනවා. භවනා අරමුණෙන් අපි හිතන්නේ. එහෙම සිත පිට යනකොට දෙලින්ම අර සින්දීන් හැකලින් නවත්තලා සිත පිට ගියා, සිත පිට ගියා, සිත පිට ගියා කියලා සිහිපත් කරනවා. සිහිපත් කරලා නැවතත් සින්දෙනවා, හැකලිනවා කියලා භවනාවට භාවනාවට හිත යොමු කරනවා. ඊට මෙහෙම කරන විට තවදුරටත් නිදිමත දැනෙන්නට පුළුවන්. කම්මැලි ගතියක් නැගෙන්නට පුළුවන්. භාවනාව එපා වීමක් ඇතිවන්නට පුළුවන්. මේක ආකාර දේවල් කල්පනාවන්නට පටන් ගන්නට පුළුවන්. මේ කල්පනා වීම නිදිමත ගතිය වැනි දේවල් ඇති වෙනකොට ඒ ඒ දැනෙන ලදිසියල්ම සිහිපත් කරන්නට ඕනේ. නොනවත්වාම එකම අරමුණක්වත් අතපස නොහැරෙන්නේ ඒ දැනෙන දැනෙන ආකාරයෙන් එක සිහිපත් කරනවා. නිදිමතක් නිදිමතක් නිදිමතක් මේක සිහිපත් කරන නැවතින් වෙනවා කියනවා කියලා භාවනා කරනවා. ඔන්න සිත පිට ගියා පිට ගියා පිට ගියා කියලා සිහිපත් කරනවා. ඊට පස්සේ නැවතින් වෙනවා හැදෙනවා කියලා භාවනා කරනවා. ඔන්න එපාවීමක් ඇති වෙනවා භාවනාව ගැන කලකිරීමක් ඇති වෙනවා කලකිරීමක් කලකිරීමක් කලකිරීමක් ඒක සිහිපත් කරනවා නැවත සිහිනවා ඇති වෙනවා කියලා භාවනා කරනවා මේ විදිහට අපි ඇඳකටයි සමාගයේ සිතට හරි මොනවා හරි දැනුම් ඒ දැනුත් දේ සිහිපත් කරන්නටම ඕනේ ඒ සිහිපත් කරලා ඊට පස්ව නැවත සිහිනවා හැකිලෙනවා සිහිනවා හැකිලෙනවා කියලා භාවනාවේ නිරත වන්නට ඕනේ මේ විදිහට හයක් පය භාගයක් හරි විනාඩි 45ක් හරි සමාධි හැදී වේලාවක් වාඩි භාවනා කරලා ඊට පස්සේ නැගිටින්න හිතනකොට භාවනා වාඩිලා සිටින ස්ථානයේ නැගිටින්න හිතෙනවා නැගිටින්න හිතෙනවා නැගිටින්න හිතනවා කියලා නැගිටින්න ඉස්සේ ඒ අතරතුර අතපය දිග හරිනකොට කකුල දිග හරිනවා දිග හරිනවා දිග හරිනවා අත දිග හරිනවා දිග හරිනවා දිග හරිනවා මේ විදිහට ඒ කය ඇසගෙන ආකාරයේ කය හසුරවන ආකාරයේ පිළිබඳව මැනේ කිරීමක් කරලා ඊට පස්සේ නැගිටිනවා නැගිටිනවා කියලා නැගිටින්නේ නැගිටලා ඉවරලා සක්මන් සක්මන් භාවනා කරන්නට පටන් ගන්නට ඕන. සක්මන් භාවනාවේ අභිරහාසියක් තිබෙනවා. ඒක මේ මූලික වශයෙන්ම ඉස්සල්ලාම භාවනා කරන පුද්ගලයා විසින් වම් කකුල තබනකොට වම් කියලා සිහිපත් කරනවා. සම්පූර්ණ කකුල තියෙනකොට දකුණ කියලා සිහිපත් කරනවා. ආයෙත් වම් කකුල තියෙනකොට වම් කියලා සිහිපත් කරනවා. දකුණ කකුල තියෙනකොට දකුණ කියලා සිහිපත් කරනවා. මේ විදිහට වම් දකුණ වම් දකුණ වම් දකුණ කියලා සිහිපත් කරනවා. සම්මනේ කෙලවර දක්වා සම්මන් කළේ වෙනවා. ඒ කියන්නේ සම්මනේ කෙලවර දක්වා සම්මන් කරලා නැවතීමට සිටිනවා සිටිනවා නැවතීමට සිටිනවා කියලා නවතිලා හැරෙන්න තියෙනවා හැරෙනවා හැරෙනවා හැරෙනවා කියලා ආපස්සට හැරෙනවා. ආපස්සට හැරිලා ආයෙත් වම දකුණ වම දකුණ වම දකුණ කියලා සක්මන් කරනවා. මේ අතබුතවලදී සක්මන් කරන කාලය තුළදී විශාල සංඛ්‍යාවක් වෙන දෙයක් වෙනවා. ඒකත් මම හිතනවා සංඛ්‍යාවක් සංඛ්‍යාවක් සංඛ්‍යාවක් කියලා. වටපිට බලන්නට මෙහෙතුනොත් ඒ අතතුර එක පාඩකේ සමතවා බලන්නේ නැතුව බලන්නට හිතෙනවා බලනවා බලනවා බලනවා විස හරවනවා හරවනවා හරවනවා මේ ආදී වශයෙන් සිහිපත් කරලා ඒ විසහරවල බලලා නැවතත් වම දකුණ වම දකුණ කියලා භාවනා කරන්නට පටන් ගන්නවා මෙහෙම භාවනා කරලා අනේක පංචමයේ කෙලවරට ආපස් ආවට පස්සේ හිතනවලනේ ඉන්න ශරීරයේ දේශ බලාගෙන හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරලා හරවනවා කය අනිත් පැත්තට කය හරවනවා හරවනවා හරවනවා කියලා හරවලා ආපෝත් වම්න දකුණ වම්න දකුණ කියලා භාවනාවේ පිටතරනවා මේ විදිහට භාවනා කරන විට සමාධිය ඇඳුම් පැළඳුම් ආදී සකසා ගැනීමට හේම සිදු වෙනවා නම් ඒකත් සිහිපත් කරනම කරනවා ඇඳුම් සකසනවා සකසනවා හදා ගන්නවා හදා ගන්නවා මේ විදිහට කරලා ඊට පස්සේ නැවත වම්මන් දකුණ වම්මන් දකුණ කියලා භාවනා කරගෙන යනවා මේ විදිහට සක්මන් භාවනාව සැල් භාගයක් ඥානි 45ක් විතර කරලා ඊට පස්සේ නැවතත් අර වාඩි වෙන තැනකට ඉඳ ගන්න හිතෙනවා ඉඳ ගන්නට හිතෙනවා ඉඳිනවා ඉඳිනවා ඉඳිනවා කියලා වාඩි වෙනවා වාඩි වෙලා අතපයක් කකුල් ආදී නමනකොට කකුල නමනවා නමනවා නමනවා කියලා කීපත් කළම කකුල නමනවා. ඊට පස්සේ කකුල් දෙක නමලා පස්සෙන් වාඩි වුණාට පස්සේ නැවතත් අර කලින් කිව්ව වාතේම සිඳිනවා, හැකිලෙනවා, සිඳිනවා, හැකිලෙනවා කියලා භාවනාවේ නිරත වෙනවා. මේ සක්මන් භාවනාවේ ඉතාමත්ම මූලිකම අදියර. ඒක පුරුදු වුණාට පසුව පමණ සක්මන් භාවනාවේ තවත් අදියර දෙක තුනක් කරන්නට පුළුවන්. අර වම් දකුණ වම් දකුණ කියන එකේම සිත නැවත නැවත පිටවන්නට පුළුවන් වුණාට පසුව වෙන කොහේවත් අරමුණු වල සිත දන්නේ නැත්නම් පමණක් ඊට පස්ව දෙවන අධිකර ප්‍රගුණ කරනවා අපලෝසවන කොට ඔසවනවා කියන කප් හිතනවා ගින්නේ සම්බන කොට සම්බනවා කියලා හිතනවා අයත් ඔසවන කොට ඔසවනවා කියලා හිතනවා සම්බන කොට සම්බනවා කියලා හිතනවා මේ විදිහට සම්මනේ කියලා දක්වා ඔසවනවා සම්බනවා ඔසවනවා සම්බනවා කියලා සිතෙන් ගමන් කරලා ප්‍රකමන් කරලා ඊට පස්සේ හැරෙනවා හැරෙනවා කියලා ආපස්සට හැරෙනවා නැවතත් පොතවනවා සබනවා පොතවනවා සබනවා කියලා භාවනාවේ නිරත වෙනවා මේ කර්මයක් මේ ආදීවත් හොඳට ප්‍රගුණ වුණාට පස්සෙ වෙන කොහේවත් අරමුණ වල හිත යන්නේ නැතුව පොතවනවා සබනවා කියන එකම පැය භාගයක් පමණ කාලයක්වත් අඩු තරමින් සිත සීතුවන්නට හැකි වුණාට පස්සෙ පමණක් තවත් අංගයක් ඒ සක්මන් භාවනාවට එකතු කර ගන්නවා ඔසවනකොට කකුල ඔසවනවා කියලා හිතනවා ඉදිරියට ගෙනියනකොට ගෙනියනවා කියලා හිතනවා සබ්බනකොට සබ්බනවා කියලා හිතනවා අය අනිත් කකුල ඔසවනකොට ඔසවනවා ගෙනියනකොට ගෙනියනවා සබ්බනකොට සබ්බනවා ඔසවනවා ගෙනියනවා සබ්බනවා ඔසවනවා ගෙනියනවා සබ්බනවා මේ විදිහට සක්මනේ කෙලවර ගාවටම යනවා හැරෙනවා හැරෙනවා හැරෙනවා හැරෙනවා කියලා නැවතත් ඔතවනවා ගෙනියනවා සබනවා කියලා ඒ භාවනාවේ අන්තිම සක්මන් කෙරුවට දක්වාම එනවා මේ විදිහට සක්මන් භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන් මේ සක්මන් භාවනාවේ තවත් අධිර සාහසයක් තියෙනවා මේ මූලික අධිර තුන පමණ දැනට ප්‍රමාණවත් වෙයි කියලා මම අදහස් කරනවා මේ විදිහට දිගින් දිගටම මේ සක්මන් භාවනාවේ වැඩකත් ඊට පස්ව සිටින භාවනාවේ පරණංගේ භාවනාවේ ඊළඟ වාරේ මාර්ගයේ මාර්ගට භාවනාවේ නිරත වෙන විට අපේ සිත සමබද්ධවට සමාධිමත් වන්නට පටන් ගන්නවා. අරමුණින් සිත පිහිටෙනවා. වෙන අරමුණු කරා සිත දුවන්නේ නැහැ. මේදී අපේ සතර සතිපට්ඨාන භාවනාවම සමබද්ධවට වැඩි වැඩි දියුණුවන්නට පටන් ගන්නවා. දැන් නැවත වාඩිලා පින් වෙනවා, හැකිලෙනවා, පින් වෙනවා, හැකිලෙනවා කියලා සිහිපත් කරනකොට ඒ මේ සිංහලෙන් හැකලීම් වලට තව එක ධර්මයක් එකතු කරගන්නට බලනවා. සිංහලෙනවා කියන්නේ බඩ ඇතුලේ කුණක වායෝ දහතුව ඉදිරියට සහ පස්සට ගමන් කිරීම. හැකලීමවා කියන්නේ පස්සට ගමන් කිරීම, වායෝ දහතුව ඉදිරියට ගමන් කිරීමයි සිංහලෙනවා කියන්නේ. මේ වායෝ දහතුව ඒ වගේම ඒ බඩ උතර කොටස තමයි කොටස රූපයක්. ඒක තින්දෙනවා තින්දෙනවා නැත්නම් හැකිදෙනවා හැකිදෙනවා කියලා හිතන්නේ නාමයෙන් ඒක සිතකින් එතකොට මේ සිතයි කයයි කියන දෙක අපි වෙන් කරන්නට පුළුවන් සමහරක් අපිට තියෙන්න ඕනේ කය වෙනම ධර්මයක් ඒක සිහිපත් කරන සිත තවත් ධර්මයක් මේ දෙකට කයට අපි රූපයෙන් කියනවා සිතට නාමයෙන් කියලා කියනවා මෙන්න මේ නාම සහ රූප කියන දෙක වෙන් කර කර වෙන් කර කර භාවනා කරන්න ඊළඟට පටන් ගන්නවා ඒ කියන්නේ තින්දෙනවා තින්දෙනවා තින්දෙනවා කියලා සිහිපත් කරනවා ඒකට හැකිලෙනවා හැකිලෙනවා හැකිලෙනවා කියලා සීපත් කරනවා. අර ඉස්සෙල්ලා එකවරයි කියනවා කියලා සීපත් කළේ හැකිලෙනවා කියලා දැන් තරමක් දුරට හිත සමාධියක් නිසා එක සෙන්දීමක් තුළ සෙන්දෙනවා කියලා සීපතරයක් අපිට හිතන්න පුළුවන් කප්පිය ලැබෙනවා. සෙන්දෙනවා සෙන්දෙනවා සෙන්දෙනවා හැකිලෙනවා හැකිලෙනවා හැකිලෙනවා මේ විදිහට ඉන්දියන එක හැකිලෙන එක දෙසම බලාගෙන ඒ ගැනම සිහිපත් කරලා පිට වේලාවක් ගියාට පස්සේ අරමුණේම සිත පිහිටවන්නට හැකියාවක් ලැබුණාට පස්සේ අර පින්ගෙන රූප කොටස මෙන්නය ඒ තින්දෙනවා කියපු සිත මෙන්නේ කියලා ඒ දෙක වෙන් කර කර වෙන් කර කර බලන්නට පටන් ගන්නවා. මේ තින්දෙනවා තින්දෙනවා තින්දෙනවා කියලා රූප කොටස දෙයක් සිතින් බලනවා. ඒ ඒ දැක්කන සිත දිහා සිතින් බලනවා. හැකිලෙනවා හැකිලෙනවා කියලා හැකිලෙන රූප කොටස දිහා බලනවා. හැකිලෙනවා කියපු සිත දිහා සිතින් බලනවා. මේ නාම රූප දෙක වෙන වශයෙන් බලන්නට පුරුදු වන්නට ඕන. ඒ නිසා සබ්දයක් වෙනවා සබ්දයක් සබ්දයක් කියලා තේපත් කරනවා. සබ්දයයි කනයි කියලා දෙකම රූප සද්දේ දැනිච්ච හිත නාම මෙන්න නාමය මෙන්න රූපය කියලා ඊළඟට වෙන් කරනවා ඒ දෙකක් සඳසොන් දැනුවත් වන නාසයේ රූපයක් සඳ රඳහරි සෝඳක් ඒක රූපයක් මේ ගඳසොඳ දැන් කිසිත නාමයක් මෙන්න නාමයේ මෙන්න රූපය කියලා ඒක සිහිපත් කරනවා. කාය වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව දැනෙන ශරීර කොටස දුක් වේදනාව මේ කියන අදහස් වලින් ශරීර කොටස අර තමයි රූපය ඒ දුක් වේදනාව තමයි නාමය මෙන්න රූපය මෙන්න නාමය මේක නාමය මේක රූපය මේක රූපය මේක නාමය මේ විදිහට දෙන් වශයෙන් නාම රූප දෙක දැක දැක භවනා කරන්නට ඊළඟට පුරුදුවන්නට ඕනේ. මේ විදිහට භවනා කරන සක්මන් භවනාවේදී පවා මේ නාම රූප දෙක වෙනම වශයෙන් දකින්නට පුළුවන්. අපල ඔසවනකොට ඔසවන ඔසවන ඔසවන ඔසවන කියලා හිතන්නේ සිතින් ඒක නාමයේ ඔසවන කපල රූපේ ගෙන්නවා ගෙන්නවා ගෙන්නවා කියලා සිහිපත් කරන්නේ සිතින් ඒක නාමයේ ගෙන්වෙන කපල ඒ පාදය රූපය මේ විදිහට මෙතන නාමයේ සහ රූපය කියලා දෙකක් තියෙනවා මේ නාම රූප දෙක වෙනින් වශයෙන් හඳුනා ගැනීම භාවනා කිරීමට ඊළඟට ප්‍රගුණවන්නට ඕන මේ විදිහට නාමයේ සහ රූපයේ වෙන් කර වෙනින් නැවත නැවත පින්දීම හැකලින් භාවනාවේ සක්මන් භාවනාවේ නිරතවන්නට ඕනේ. ඒ අතරතුර කාලයේදී අපි කරන සෑම ක්‍රියාවක්ම සතිය සිහියෙන් යුතුව කරන්නට ප්‍රබලවන්නට ඕනේ. මේක ඉතාමත්ම අවශ්‍යයි ඕනෑම භාවනා ක්‍රමයක් දිනු කර ගැනීමට අවශ්‍ය කෙනෙකුට ඒ වන් විශේෂයෙන්ම සිහියෙන් හැටියෙන් භාවනාව දිනු කර ගැනීමට ඒන් ප්‍රතිඵල නෙලා ගැනීමට අපේක්ෂා කරන කෙනෙකු විසින් සෑම වැඩක්ම සතියෙන් යුතුවම සිහියෙන් යුතුවම කරන්නට පුරුදු වන්නට ඕනේ. උදාහරණයකට කිව්වොත් අපි මෙතන කෑම ටිකක් කහා එකපාරට කලින් කරලා පුරුදු විදියට නිකන් අම්බත් ටිකක් ළඟට දාලා හපලා විඳින්නේ නැතුව සෑම දිනම බලනකොට බලනවා බලනවා බලනවා කියලා බලන්නේ. අත සබනකොට ඔසවලා බස්සවලට හරි කායම් කෑම වලට අත සබනවා සබනවා සබනවා ගෙනියනවා සබනවා කියලා ඒ බස්සවලට සබන්නේ. අනනකොට අනනවා අනනවා අනනවා කියලා සීපත් කරමින් ඉන්නේ ඒක අනන්නේ. ඊට පස්ව අත ඔසවනවා කටදාවට ගෙනියන්නට ඒ අත ඔසවනවා ඔසවනවා ඔසවනවා කියලා සීපත් කරමින් අත ඔසවනවා. කට අරිනවා අරිනවා කියලා කට අරිනවා සීපත් කරනවා. අපන්නකොට දත් අපි ඉස්සර කණේ කරලා ගෙනෙවි නිකම්ම හපාපායින් නැතුව හපනවා හපනවා හපනවා යනවා කියන සිහිපත් කරමින් හබනවා. නිදින්ද යනකොට නිකම්ම දිදෙන්නේ නැතුව නිදිනවා කියනවා සිදිනවා කියලා සිහිපත් කරනවා. මේ විදිහට කෑම බීම කන විට හැඳුම් සැලඳුම් කටිකස් සාගන්නා විට වැසිකිනිකයට පිළිවෙල යන විට මේ ආදී පරිමේ අම්ම සාපඩ අපි කරනවා නම් ඒ සෑම වැඩක් කරන එකම සිහියෙන් නොවනින් ඒ කටයුතු කරන්නට ප්‍රගුණ කරගන්න ඒවා දිනු කරගන්නට මහන්සිලා නැතෝනේ. ඒකේ මේ සතිය දිනු වන්නේ නැත්නම් අපිට කවදාවත් මේ භාවනාවේ ඉක්මනට ප්‍රතිඵල ගන්නට බෑ. ඒක පිළිකැලි කරන්න කියලත් ඒ අනිත් දොරාරින් නැති කෙනෙකුට දොරාරින් දෙකනවා දෝෂවනවා ඒ ඒකේ දෙයක් අපි සම්බන්ධව දොරසල් කරනවා ඉදිරියට යනවා ඒ වගේම සිහිපත් කරනවා ඉඳ ගන්න ඉඳ ගන්නවා මල් පහරනවා මෝස්සා පහරනවා සිහිපත් කරම කරාම කරන්නට ඕනේ. මේක ඉතාමත්ම අවශ්‍ය ඒක නිසා මුළු දවස පුරාම යම් තාක් දේවල් කරනවා නම් ඒ සෑම දෙයක්ම සිහියෙන් යුතුවම කරන්නට සරේම සිතා ගන්න ඕනේ. සිහියෙන් පොරොම කටයුතු නොකරන්නට ඕන. සිහිය සමසින් දවසම වැඩි දියුණු කර ගන්නට ඕනේ. මේ සතිය මේ සිහිය දියුණුවන්නේ නැතුව භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට බොහෝම අමාරුයි. සම්මා සතිය කියලා ආර්ය සාන්ත මාර්ගයේ අංගයක් දක්වා තිබෙනවා. සතර සතිපට්ඨාන ධර්මයන් සතිය දිනු වෙන ඒවා. ඒ වගේම සති ඉන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ප්‍රතිපල කියලා බුදුරජාණන් වහන්සේ දක්වා වදාළා තිබෙනවා. සති සම්පොච්චංගය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා තිබෙනවා. මේ විදිහට සතියේ තියෙන වැදගත්කම බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී ඉතා පැහැදිලිව පෙන්වන කරලා දී තිබෙනවා. එමේ නිසා සතිය දියුණුවන ආකාරයට මුළු දවස පුරාම කරන සෑම වැඩම සතියෙන් සිහියෙන් නුවණින් යුතුවම කරන්නට පුරුදු වන්නට ඕනේ. මුලදී මේක ටිකක් අපහසු වන්නට පුළුවන්. නමුත් ටික කාලයක් කරන විට <clears throat> සමහර කෙනෙකුට සතියක් දෙකක් වැනි සුළු කාලයක් තුළදී පවා හොඳට සතියෙන් වැඩ කරන්නට පුළුවන්. <clears throat> සතියක් උදා වෙනවා. මෙන්න මේ සතිය දියුණුවන්නට ඕන. ඉතින් සතියේ දින වෙනව වෙන අතරම අපේ සතර ප්‍රතිපත්තහන ධර්මයේ ඒක අනුකූලව අපි සිත් තුළ අපනදනවත්ම බැදීමට පටන් ගන්නවා. දැන් අද පින්බුන් හැකුන් භාවනාවෙම පින් දෙනවා පින් දෙනවා පින් දෙනවා ඒක දක්න සිතක් දකිනවා හැකිලෙනවා හැකිලෙනවා හැකිලෙනවා ඒක දක්න සිතක් දකිනවා සම්මන් භාවනාවේ සෝනවා සෝනවා ඒ රූපයක් දකිනවා සෝනවා කියපු නාමයක් දකිනවා ඇහෙනවා ඇහෙනවා සද්දයක් දකිනවා ඒ ඇහි කනක් දකිනවා ඒ ඇහෙනවා ඇහෙනවා සිතක් දකිනවා මේ විදිහට හැම නාමයක්ම හැම රූපයක්ම වෙන වශයෙන් අපි අවබෝධ කරගෙන භාවනාව කරන්නට අපට ඒ අවස්ථාවේ අවස්ථාවේදී සතිය දිනුනේ ඇත්තොත් තිබුණත් අපිට අපහසුයෙන් කරන්නට පුළුවන් වෙනවා. මේ විදිහට නාම රූපයන් වෙන් කරගෙන ඉන්දනයෙන් හැකලින් භාවනාවේම නිරත වෙන විට ක්‍රමානුකූලව සමහර විට තින්දෙන හැකලින් නොතේදී යන්නට පුළුවන්. ඒක බයවන්නට දෙයක් නෑ. තින්දෙන එක හැකලෙන එක සම්පූර්ණයෙන්ම මගේ ළඟදී ඊළඟට මේ තින්දෙන හැකලින් භාවනාව කරන්නට ඕනේ මෙන්න මේ විදිහටයි. අර තින්දෙනවා හැකිදෙනවා කියලා හිතන්නත් දැන් තින්දෙන එක තියෙන්නේ හැකිදෙන එක තියෙන්නේ. ඒ නිසා තමා ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස සිතින් බලනවා. සිතින් බලලා මෙන්න මේ ශරීරය තමන්ගේ හිතට එතකොට පේනවා. මේක දිහා බලනොත් හිතිනවා, හිතිනවා, හිතිනවා, හිතිනවා කියලා මෙන්න හිතන. ඉඳගෙන ඉන්නවා කියන එකයි හිතිනවා කියන්නේ. ඊට පස්සේ ශරීරය හැපිලා තියෙනවා මේ පොළවේ හරි වාඩි වෙලා තියෙන කවරක හරි. සත්සම්පදේ හැපිලා තියෙනවා, ධනෙස් හැපිලා තියෙනවා, විදුඹ හරි ගෑවිලා තියෙනවා. එක පැත්තක්. අනිත් පැත්තෙත් ඒ වගේම ස්ථාන තුනක් හැපිලා තියෙනවා. ඒ කියලා ඉන්නවා නම් පිට හැපිලා තියෙනවා යම් කිසි දෙයක. ඒ නිසා මේ හැපීමත් ඊළඟට සිහිපත් කරනවා. වැඩ කරන්නේ ඉන්දර ඉන්දගෙන ඉන්න ශරීරයේ දිහා සිටින් බලන හිතනවා කියලා සිහිපත් කරනවා. ඊට පස්සේ ඔන්න අපි තුන්සත් සම්බදෙන් හැදෙනවා කියලා පොළේ එතනදී බලලා එක පැත්තක් මේ හැදෙනවා කියලා මෙනෙහි කරනවා. ආයෙත් ඉන්දින ශරීරයේ දිහා බලන හිතනවා කියලා මෙනෙහි කරනවා. හැදෙන ශරීරය දැන් දන හිතාගෙන. ඊළඟට ඔන්න දන හිතෙන් හැදෙනවා කියලා මෙනෙහි කරනවා. ආයෙත් ඉන්දිනවා කියලා හිතන ශරීරය මෙනෙහි කරනවා. හැදෙනවා කියලා බිඳු කොට මෙනෙහි කරනවා. අනිත් පැත්තට එහෙමයි. ඉන්දිනවා හැපෙනවා ඇඳිනවා හැපෙනවා ඇඳිනවා හැපෙනවා මේ විදිහට ඇඳිනවා හැපෙනවා ඇඳිනවා හැපෙනවා කියන භාවනාවෙම නැවත නැවත සිහිපත් කරනවා මේ අතරතුර හද්ද වුණ ඒවා සිහිපත් කරන්න ඕනේ සංසෝන් දැන ඒවා සිහිපත් කරන්න ඕනේ සිත පිටියොත් ඒක සිහිපත් කරන්න ඕනේ සම්මලියක් ගතියක් නිදිමත ගතියක් එපා වීමක් වෙන කවර ධර්මයක් හරි පිටට ඇතුණත් ඒ සෑම දෙයක්ම සිහිපත් කරන්නට ඕනේ මේ විදිහට ඉඳිනවා හැදෙනවා ඉඳිනවා හැදෙනවා කියලා භාවනා කරනවා පැය භාගයක් විතර නැත්නම් පැයක් විතර සමාහට හැකි වේලාවක් පහසුවෙන් පැය සමානක් ගන්න පුළුවන් නම් බොහොම හොඳයි ඊට පස්සේ ඔන්න නැවත සක්මන් භාවනාවට යනවා සක්මන් කරනවා නැවතත් වාඩි වෙනවා භාවනා කරනවා දැන් ඉඳිනවා හැදෙනවා ඉඳිනවා හැදෙනවා කියන භාවනාවේ නිරත වෙනකොට සම්මහර විට කෙනෙකුට දැනෙන්නට පුළුවන් නොයෙක් ආකාර විකාර රූප වෙන දේවල්. ඒවා හිතට තේනකොට ඒවා ගැලෙන්නේ සතුටවන්න හොඳ නැහැ. බියවන්නටත් හොඳ නැහැ. ඒවා හිතට තේනකොට තේනවා තේනවා තේනවා තේනවා දකින්නවා දකින්නවා දකින්නවා දකින්නවා මේ විදිහට සිහිපත් නැවතත් ඉඳිනවා හැදෙනවා ඉඳිනවා හැදෙනවා කියලා භාවනාවේ නිරත වන්නට ඕන. මේ රූප පෙනෙනකොට ආලෝක වෙන දෙයක් හරි මොකක් හරි පෙනෙනොත් එහෙම ඒකට සතුට වන්නවත් එපා. ඒකට බිය වන්නවත් එපා. ඒකට තරහ වන්නවත් එපා. ඒක තීපත් කිරීම පමණයි කළ යුත්තේ මූලික සම්මස්ථානයේට ඊට පස්ව සිත මෙහෙවන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න ඉන්දිනවා ඉන්දිනවා හැපෙනවා ඉන්දිනවා හැපෙනවා කියලා මෙනෙහි කරගෙන යනකොට හැපෙන තැන් වුණ සමහර කෙනෙකුට නොතේරි ගන්නට පුළුවන් සමහර කොට. හිතේ හැපිලා තියෙන එක විශ්ලම වුණ නොතේරි කියලා එතකොට එතකොට අර පිට හැපෙන එක ගැන සිහිපත් කරන ඉන්දිනවා කියලා මේ හැපෙන තැනක් තේරෙනවා නම් අන්න එතන විතරයි සිහිපත් කරන්නේ. උදාහරණයක් කට් සංකේත හැපෙනවන්න ඉන්දිනවා හැපෙනවා කියලා මෙනෙහි කරනවා. අනිත් දැන් ඉන්ටර්නෙට් හැපෙනවා කියන තැන ඉන්දිනවා හැපෙනවා කියලා එතන මෙනෙහි කරනවා. ඊළඟට ඔන්න විදුම තේරෙනවා. හැපෙන කරලා තියෙනවා. එතන මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනොත් ඒ තවත් කොටසක් නොතේරී යනවා. මේ විදිහට නොතේරී යන්නේ ගියොත් හැපෙන තැන් නොතේරී ගියොත් එහෙම අර තේරෙන තැන් වල පමණක් අර හැපෙනවා කියලා මෙනෙහි කිරීමයි කළ යුත්තේ. මෙහෙම දිගින් දිගටම භාවනාව හරියට කරගෙන යනවා නම් අපේ සතිය දියුණු වෙනවා නම් ඒ අතර සමාධියත් වැඩෙනවා නම් අපිට අර කණුන් කිව්වා තේ නාමයේ රූපයේ දෙක දෙන්නේ වශයෙන් තේරෙනවා නම් මෙන්න මේ අපේට මේක ආකාරයෙන් මේ ශරීරයේ තියෙන හද දකු තේරෙන්නට පටන් ගන්න සමහර තැනක හද වෙනවා. ඒ ශරීරයේ හැදලා තියෙන මෙන්න මේවන් කියලා තේරුම් කරගන්නට විදර්ශනා භාවනාව කතා කරලා අපට දක්වනවා. තේරුම් කරලා දෙනවා. මෙන්න මේක හැදලා තියෙන මේ ශරීරයේ හැදලා තියෙන පාඨවි ධාතුව. ඒ කියන්නේ පස් දකී කියනයි පාඨවි ධාතුව කියන එක අදහස. පද වේලා නැත්නම් මොල් කියලා කියනවා. ඒ පද වෙනකොට ඒක සීපත් වන්න පද වෙනවා, පද වෙනවා, පද වෙනවා, පද වෙනවා කියලා. ඊළඟට ඔන්න සමහරට රත් වෙනවා. ඒක තමයි තේජෝ ධාතුව කියන්නේ ප්‍රශ්නේ හෝ සීතලේ ලක්ෂණය. අනේ කප්පී පස්සන තේජෝ ධාතුව නැත්නම් රත් වෙනවා රත් වෙනවා රත් වෙනවා කියන්නේ. හැකිලෙන්නේ ඉන්දියනේ දැනෙන්නේ මේ ඔක්කොම සෙල වෙන්නේ වායෝ ධාතුව. මේකත් හොඳට පේන්න පටන් ගන්නවා බලවේගයෙන් මේ හුලඟ නේද මේ වායෝ ධාතුව මේ ශරීරේ පුරා වායෝ ධාතුව තියෙනවා නේද කියලා. එන්න මේ වායෝ ධාතුවත් බලමුන් දකින්නකොට මේ වායෝ ධාතුව මේ වායෝ ධාතුව මේකත් කරලා නැවතත් මූලික කර්මස්ථානයේ සිට සීතවනවා. සමහර විට ශරීරයෙන් දහඩියවල් කියන්න පුළුවන්. එතකොට ඒක ආකෝ ධාතුව වැඩි වෙන ගතිය. වතුර ගතිය ඒකත් සීපත් කරන්නට ඕනේ. මේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ මේ කියපු මූලික ධාතු කොටස් හතරෙන්. පඨවි ධාතයෙන්, ආපෝ ධාතයෙන්, තේජෝ ධාතයෙන්, වායෝ ධාතයෙන්. මේ තෙන්දෙන් හැදලින් භාවනා හරියට කරනකොට කෙනෙකුට මේ පටේ ආපෝ තේජෝ වායෝ දහස් හතර ඉතා පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවා. ඒක පෙන්වන්න කරලා දෙනවා කියන්නේ හැටින් භාවනාව තුළින්. මේ විදිහට ධාතු හතරක් අපට අවබෝධ වෙනවා. මේ ධාතු හතර පඨවි ධාතු රූපයක්ද, පඨවි ධාතු දැනගත්තු පිට නාමයක් කියලා. එතනම නාම රූප දෙක වෙන් කරන්නට අපි දැනගන්නට ඕනේ. ආපෝ ධාතුව රූපයක්ය, ඒක දකින්න පිට නාමයක්ය. වායෝ ධාතුව රූපයක්ය, ඒක දකින්න පිට නාමයක්ය. තේජෝ ධාතුව රූපයක්ය, ඒක දකින්න පිට නාමයක්ය. මේ විදිහට මේ ධාතු හතරේ පඨවි ආපෝ තේජෝ දෝ ආයෝගෙන් ධාතු අතරේ නාම රූපේ සහ ඒක දක්න සිට නාමයේ වෙන් කර කර වෙන් කර කර මේදී අපි බලන්නට පුරුදු වන්නට ඕන. එන්න මේ විදිහට ඉඳිනා හැදෙනා ඉඳිනා හැදෙනා කියලා මෙනෙහි කරනකොට මේ ශරීරයේ දහස කොටස් අතර සමහර විට ප්‍රකටව ප්‍රකටව තේන්නට පුළුවන් වෙනවා. සමහර විට අර ඉඳිනා හැදෙනා භාවනාව පටන් ගැනීමකට ප්‍රථමයෙන්ම පින්දෙනවා හැටිදෙනවා කියන අවස්ථාවලදී පවා කෙනෙකුට මේ ධාතු හතර මේ ධාතු හතරේ ස්වરૂපයේ නැමෙමින් කමන්නට පුළුවන් වෙනවා. එහෙම භාවනා කරගෙන යනකොට සමහර විට සමහර කෙනෙකුට දැනෙන්නට පුළුවන් මේ ශරීර කොටස් කෑලි කෑලි කුඩු කුඩු වාතයෙන් නැත්නම් සමහර කොටස් නොපෙනී යන්නට පුළුවන්. සමහර කොටස් නැත්නම් කෙටි කෙටි කෙටි කෙටි හැලෙනවා වගේ දැනෙන්නට පුළුවන්. නැත්නම් මේක මහ දූවිලි ගොඩක් වගේ මිසි මිසි දෙයක් වගේ දැනෙන්නට පුළුවන්. මේ ආකාරයේ දේවල් දැනෙන්නට පුළුවන්. මේ සෑම දෙයක්ම දැනෙනවා, දැනෙනවා, දැනෙනවා, දැනෙනවා, දැනෙනවා, දැනෙනවා. නැත්නම් සිහිපත් වෙනවා, සිහිපත් වෙනවා, සිහිපත් වෙනවා. මේ ආදී වශයෙන් ඒ වගේ මෙහෙම කරලා නැවතත් මූලික කර්මස්ථාන අවධානයම සිත පුරුද්දවන්නට ඕන. විශේෂයෙන්ම මේ භාවනා කරගෙන යනකොට අපිට පේනවා මේ රූප කොටස් හැම වෙලාවෙම වෙනස් වෙන ආකාරය. ඒක නිතරම පවතින එකම ධර්මයක් නෙවෙයි. බොහෝ දෙනෙකුට භාවනා කරන විශ්ින්දීන් හැකලින් සමාගයේ මුළු ශරීරය පුරාම මේ වායෝ ධාතු පැතිරෙන ආකාරය කියන හරියට බැලුම් බෝලයක් හම්බනවා අකුලනවා. මුළු ශරීරෙම කිඹෙනවා. මුළු ශරීරෙම හැකිලෙනවා. මේකේ මුළු ශරීරය පුරාම පැතිරියට වායෝ ධාතුයි තියෙන්නේ. මේක වෙනකොට මේ මුළු ශරීරයේම තියෙන සියුම් කුණු රූප කලාප කොටස් පවා කෙනෙකුට පේන්නට පුළුවන්. හරියට මේ අපේ කකුල වැනි යම් කිසි අවයවයක් පිළිවෙන්නට පස්සේ ඒ කකුල දිගහැරියොත් එහෙම මුළු කකුලම නලිය නලිය වෙනස් වෙනවා අපිට දැනෙනවා. අන්න ඒ වගේ මුළු ශරීරයේම නලිය නලිය වෙනස් වෙන ආකාරයේ කෙනෙකුට දැනෙන්නට පුළුවන්. මේදී අපිට තේරුම් ගන්න කරන්නේ භාවනාව තුළින් මේ රූප කොටස් ඔක්කොම නිතරම වෙනස් වෙනවා. මේවා නිත්‍ය ධර්ම නෙවෙයි. අපට ඕනේ විදිහට පවත්වන්න පුළුවන් ධර්ම නෙවෙයි. මේක මහා දුකක් කියන එක. මේ අනිත්‍ය බව, මේ දුක්ඛ බව, මේ අනාත්ම භාවය මේ තෙන්දීන් හැකලින් භාවනාව කර මේ විදිහට ප්‍රකටව ප්‍රකටව වැටෙන්නට පටන් ගන්නවා. මෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රකට වූවා. මෙන්න අපේ ශරීරයේ තියෙන මේ රූප කොටස් වල අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව අපිට ප්‍රකටව වැටහෙනකොට ඒවා දකින සිතත් අපි නාමයේ සාරූපයේ වෙන කරන භවනා කරපු නිසා ඒ සිතත් නිරන්තරයෙන්ම මේ රූප වල එළියෙන්නේ පවතිනවා. ඒ රූප නැති වෙනකොට නැති වෙන මේ සිතත් අනිත්‍ය යන ආකාරයේ කෙනෙකුට ඉතා පැහැදිලිව අත්දකින්න පුළුවන් වෙනවා. වේදනාවක් දැනෙනකොට ඒ ශරීරයේ දුක් වේදනාවක් දැනෙන තේ වේදනාව දෙකම සිතින් බලන වේදනාව වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන ඒ වේදනා කොටස් පවා ක්‍රමයෙන් නැති නැති වෙන හැටි අනිත්‍යය යන හැටි පේනවා. අපට ඕන විදිහට වේදනාව ඇතිවන්නේ නැහැ. අපට ඕන විදිහට වේදනාව පවතින්නේ නැහැ. අපිට ඕන විදිහට මේක ඇතිවන්නේ පවතින්නේ නැතිවන්නේ. මේ වේදනාව මගේ එකක් නෙවෙයි අනාත්ම දෙයක්. මේ වේදනාව දුකක් මේක අනිත්‍ය දෙයක් කියලා අපිට පැහැදිලිවම අවබෝධ වෙනවා. මේ කරගෙන යනකොට සමහරට ඔන්න සාධ්‍යයක් යනවා සාධ්‍යයක් සාධ්‍යයක් කියලා මම හිතනවා. බඳක් යනකොට කන්නක් කන්නක් කියලා ඒක මම හිතනවා. මේ විදිහට අපේ සිතට සාධ්‍යයක් බඳක් නැත්නම් වේදනාවක් ආදී වශයෙන් සිතට පහළ වෙන යම් සංඥාවක් සංඥාවක් කියන්නේ හැඟීමක් යම් කිසි දෙයක් හඳුනා ගන්න ආකාරයක්. හිතට වැටෙන මේ හඳුනාගත් හැඟීම ඒ සංඥාව පවා එතන මෙතනම විවිධ යන ආකාරයෙන් පැහැදිලිව පේන්නට පටන් ගන්නවා. මේ විදිහට අපේ ඒ දකින ඒ රූප කොටස් නැති වෙනවා. ඒ රූප කොටස් දකින සිතක් නැති වෙනවා. රූප නැත්නම් වේදනාවක් නැති වෙනවා. වේදනාව දැනෙන සිතක් නැති වෙනවා. ඒ වගේම හිතට දැනෙන සංඥා හැඟීමක් නැති වෙනවා. ඒ දැනෙන සිතක් නැති වෙනවා. මේ විදිහට මේ මේ නාම සහ රූප කියන කොටස් දෙකේම ඇතිවීම නැතිවීම දෙක ප්‍රකට වෙමින් කියන යෝගාවචරයෙන්ද පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවා. දැන් මේවට අර මේ මේ අපෙන් කියනවා මේ ඉන්දිනවා හැපෙනවා භාවනාවේ මම කෙනෙක් නිරතදී සිටේට මේ හැපෙන තැන් නොතේරි නොතේරි නොතේරි යන්නට පටන් ගන්නවා මුළු හැපිච්ච තැන් ඔක්කොම නොතේරි ගියොත් එහෙම අන්න එහිදී භාවනාව කළ යුත්තේ මෙන්න මෙහෙමයි ඒකේ සිටින ශරීරයේ දෙස සිතින් බලලා සිටිනවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ශරීරයේ නලල කොටසේ දේරා සිතින් බලලා එතන පිටකොත් හැදෙනවනේ ඒක නිසා හැදෙනවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ආයෙත් සිටිනවා කියලා නිදින ශරීරයේ දෙස මෙනෙහි කරනවා ඒ ශරීරයේ මෙනෙහි කරනවා ඊට පස්සේ අර නාලද කංගලක් දෙකක් විතර යටින් හැදෙනවා කියලා නැවත සිහිපත් අයි නිදින ශරීරයේ දෙස බලන හිතනවා කියලා මෙනෙහි කරනවා අර ඉස්සල්ල බලපු තැන තවත් කංගලක් දෙකක් විතර යටින් නැවත හැදෙනවා කියලා බලනවා මේ විදිහට නිදිනවා හැදෙනවා නිදිනවා හැදෙනවා කියන එක හිතේ සිට පාදයේ දක්වාම අංගල අංගල දෙකෙන් දෙක නැත්නම් තුනෙන් තුනට වාගේ එක පැත්තකින් බලාගෙන බලන්න යනවා ඊළඟ ඊළඟට අනිත් පැත්ත ඇඳිනවා හැපෙනවා ඇඳිනවා හැපෙනවා ඇඳිනවා හැපෙනවා කියලා ඒ පැත්ත බලාගෙන බලාගෙන යනවා. මෙන්න මෙහෙම බලනකොට සමහර කෙනෙකුට මේ ශරීර කොටස් කැඩි කැඩි යන හැටි පේනවා. සමහර කෙනෙකුට මේ ශරීරයේ සමහර කැලේ හිතට තේරෙන්නේ නැතුව නොපෙනී යනවා. එහෙම නොපෙනී ගියා කියනකොට අපි හිතමු උදාහරණයක් දෙන්න කොටස නිසා ඒකේ නොපෙනී ඥාන ඒකට බය වන්නට දෙයක් නෑ. ශරීරයේ ඉතුරු පේන කොටස් වලට තමන්නා හිත මෙහෙවලා හිඳිනවා, හැදෙනවා, හිඳිනවා, හැදෙනවා කියලා මෙහෙම කරනවා. මේ විදිහට ශරීරයේ කොටසින් කොටස කොටසින් කොටස කොටසින් කොටස නොතේරි නොතේරි නොතේරි ගන්නට පටන් ගන්නවා. එහෙම හොඳට සතිය අපි දිනු වෙලා තියෙනවා නම් අපේ සමාධිය දිනු වෙලා තියෙනවා නම් අර කලින් කියපු විදිහට නාම සහ රූප දෙකක් පැහැදිලිව දකින්න පුළුවන් නම් ඒ අය කියන අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව අපට මේ වෙන විටම වැටහිලා තියෙනවා නම් මේ මුළු ශරීරයම අපේ සිතට පෙනෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ කියන්නේ අපේ සිතට ඇස් දෙක පියාගෙන හිටියත් මේ ශරීර කූඩුව, ශරීරය අපේ සිතට පෙනෙනවා. ඒ පෙනෙන ශරීර නිමිත්ත, සිතට පෙනෙන මනෝ නිමිත්ත සම්පූර්ණයෙන්ම හිතින් නිරුද්ධ වෙනවා. හරියට කළුවරක් හිටනවා වගේ, කෙවෙනෙන් ලක් වගේ, ශරීරේ නැතුවා වගේ, අහසේ පිට පාවෙනවා වගේ බඳු සත්‍යයක් උද්ගත වෙනවා. හැබැයි මේ එකම සත්‍යයක්වත් මේ විදිහට උද්ගත වේවා මේ විදිහට ඇති වේවා කියන අදහස තියෙන කෙනෙකුට මේ தත්ත්වය කවදාවත් ඇතිවන්නේ නැහැ. එම නිසා මේ තින්දීන් නැතිනම් භාවනාව ක්‍රියාවෙන් තැන්වල මේවා මුල ඉඳලා අගට තියෙන සෑම කොටසක්ම කියා දෙන්නේ නැහැ. එහෙම කියා දෙන්නට ගියොත් සිදුවන්නේ මොකද්ද? යෝගාවචරය විසින් ඊළඟට මේකට මේක ඉන්න තෝරන ඊළඟට මේක ඉන්න තෝරන තව මේ කාරණේ නේ මට මේ ආදී වශයෙන් සිත විසිනිසකට විසිනිසකට කරගන්න. ඊට අමතරව මේක ඉන්න ඕන මේක ඉන්න ඕන කරන්නේ කියලා හිතේ බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. එහෙම බලාපොරොත්තු කිසි දෙයක් ඇති කරගන්නත් හොඳ නැහැ. යම් යම් ධර්මයන් තමයි සිත තුළ ඇතිුනේ නැත්නම් මේකට සිත විස්තර කරගන්නට විස්තර කරගන්නත් සුදුසු නැහැ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එන දෙයක් කොහේ සිදුවනවායි කියලා සිදු වෙන සිදුවන දේවල් ඒ ආකාරයෙන්ම දකින්න භාවනාවේ නිරත වීමයි කළ යුතු වන්නේ. <clears throat> එම නිසා මේක තාමත් හොඳින් මතක තබා ගන්න ඕනේ මේ භවනා කරන විට කිසිම දෙයක් දැන් මේක මුන් පස්සේ මේ දේ සිදුවන්න ඕනේ මේ දේ දැන් සිදුවේ කියන අදහස සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නට ඕනේ එහෙම නැත්නම් මේ ධර්ම භාවනාව තුළින් සාර්ථක ප්‍රතිඵලයක් ඉක්මනට ඉක්මනට කෙනෙකුට ලබා ගන්නට බැරි වෙනවා. එන්න මේ විදිහට මුළු ශරීරයේම ශරීරයේ සිටත නොකෙනී ගියාට පස්සෙ එහි දීකදෝෂේ මොකද්ද? එහිදී ඒ නිසිස් බවක් එතන තියෙන මූලවාහයේ මොකක් ශරීරයේ හිතට තියෙන කිසි දෙයක් නැහැ හිත විතරක් කොහෙ තියෙන බව ඒක දිහා බලන්න දනිමි දනිමි දනිමි දනිමි දනිමි කියලා මෙනෙහි කරනවා. මේකේ දනිමි දනිමි දනිමි කියන එක මෙනෙහි කරගෙන යනවා කොයි වෙලාවක හරි ඒ ධනෙ ධනෙ කියන එක සිතන්නටත් බැරි විදිහට සම්පූර්ණයෙන්ම සිතක් නැති ගියා වගේ තත්ත්වයක් උද්ගත වෙනසේ මෙන්න මේ தත්ය තමයි එන්ජින් හැකලින් භාවනාව තුළින් ලබන්නට පුළුවන් ඉහළම තත්ත්වයේ වශයෙන් බොහෝ තැන්වල උගන්වන්නේ. නමුත් මේ මොනාට විශාල දැනුමක් ලබන්නට පුළුවන් මේක භාවනාවේ අවසානයේදී මේ තත්ත්වයේ යම් කෙනෙක් වුණත් කරගත්තා නම් මේ මෙහාට ඔහුට පහසියෙන්ම භාවනාව දියුණු කරගන්නට පුළුවන් වෙනවා. එම නිසා මේ කින්වත් අය මේ භාවනාවේ දේශවන අය විසින් මේ කියපු අදහස් අනු උපදේශ වලට අනුකූලව සමාධියේ භාවනාව කරගෙන යනවට යනවට අමතරව සුදුසු සුදුසු අවස්ථාවලදී ඒකට සුදුසු සම්මස්ථානාචාර්යවරයෙකු වෙතකොට උපදෙස් ලබා ගන්නට ඕනේ. මේ සාධන වශයෙන් අපි හඳුන්වා දීමක් පමණයි කලේ සෑම දිනකටම හැම එකම ආකාරයෙන් මේ භාවනාව පිළිගන්නේ නැහැ. කෙනෙකුගේ අත්දැකීම තව කෙනෙකුගේ අත්දැකීමද සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ වන්නට පුළුවන්. එකම විදිහට භාවනාවේ දිනුවක් ලැබෙන්නේ නැහැ. එම නිසා යෝගාවචරයන් විසින් ගුරුවරයෙකුගේ පිහිට සැටිය යුත්තේ. එම නිසා යෝගාවචරය භාවනා මධ්‍යස්ථානයකට බොස් භාවනා කළ යුත්තේ. යම් හේකින් අර දැනුම දැනුම කියන අවස්ථාවෙන් පසුව සම්පූර්ණයෙන්ම පිටරණ ප්‍රෝජාවනි තත්ත්වයක් හමු වුණොත් එහෙම ඒ මොහොතේ යාමට සතුට භාවනා කර්මස්ථාන ආචාර්ය වරයෙකුම උපදේශ ලබාගත යුතුම වෙනවා. නැත්නම් එතනම නතර වී සිටින්නට සිදුවෙනවා. මේ දක්වා අපි කරපු ප්‍රකාශයට අනුව මේ කින්නත් අයට කර්මද්දරෝපින් දීන හැකීම භාවනා කරන්නට පුළුවන් වෙයි කියලා අප අදහස් කරනවා. දැන් මේ භාවනා කිරීමට සුදුසු පූර්ව කුටි සිදු කරන ආකාරයයි විස්තර කරන්නේ. පූර්ව කොටිවලදී සාමාන්‍ය සිදු කරන්නේ සිල් සමාදන් වෙලා, සේරුවන් ගුණ සිහිපත් කරලා සේරුවන් නමස්කාර කරලා සේරුවන් සමා කරගන්නවා. ඊට පස්සේ චතුරාර්යක භාවනාවයි තියෙන ආරක්ෂක භාවනා හතරක් කරනවා. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණය කියන කොටස් හතර. මේවාද අද වශයෙන් විනාඩි 15ක් විතරක් වැය කිරීම සුදුසුයි අඩුම වශයෙන් දවසකට එකවරක් පන්නේ පූර්ව කුටි සිදු කරන්නටම ඕන. දැන් ඒක අපි ඉතාලියෙන් කරමු. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියලා සිතාගෙන ඒ භාග්‍යවත් වූ අර්ථවත් සම්මා සම්බුද්ධ රත්නයට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා කියන අදහස් පෙරට කරගෙන নমස්කාර පාඨය කියන්න ඕනේ. ඒ වගේම මම සංසාර දුකින් එතර වීම සඳහා බුදුරජාණන් වහන්සේ සරණයම බුදුරජාණන් වහන්සේ පිහිට කොට ගනිමු කියන අදහස ඇතුවම බුද්ධං සරණං ගච්ඡාමි කියන එක කියන්නට ඕනේ. ඒ වගේමයි සසර දුකින් එතර වීම සඳහා ධම්මයේ රත්නය මම පිළිහිද කරගන්නවා සරණ යනවා සංඝ රත්නය පිළිහිද කරගන්නවා සරණ යනවා කියන අදහස දෙල්ක කරගෙනමයි ඒ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යදී පද කියන්නට ඕනේ. දෙවෙනුවත් සේවනවත් දෙලසින් කියන්නේ දුතියම් සතියම් කියලා. ඊට අමතරව පාණාතිපාත ආදී වශයෙන් මේ ශික්ෂාපද සමාදන් වෙනකොට සමාතම තමා ප්‍රතිඥාවක් කරගන්න ඕන. අද පටන් මේ මොහොතේ පටන් මම සතුන් මැරීමෙන් වළකිනවා. සතුන් මරන්නට අනුබල දෙන්නේ අන් කිසියක ලවක් සතුන් මරවන්නේ නැහැ කියලා. නිකම් බොරුවට පහනාට වාදා වේරමණී ශික්ෂාපදං සමාදියාම කියලා ශික්ෂාපදේ කියන නෙවෙයි. මේ විදිහට සමාතම සමා විසින්ම ප්‍රතිඥාවක් කර ගැනීමයි අවශ්‍ය වන්නේ. මම අද පටන් සොරකම් කරන්නේ සොරකම් කරන අයට අනුබල දෙන්නේ නැහැ. අන් අය ලවක් සොරකම් කරවන්නේ නැහැ. ඒ වගේම මම කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. අන් අය ලවා කාමයේ වර්ධවා හසුරවන්නේ නැහැ. කාමයේ වර්ධවා හැසිරෙන අයට මම අවම ආ හැසිරෙන අයට අනුබල දෙන්නේ නැහැ. ඒ වගේම මම බොරු කියන්නේ අද පටන්ම බොරු කියන අයට අනුබල දෙන්නේ අන් අය ලවා බොරු කියවන්නේ මම අද පටන් සාමෙද බොන්නේ බොන අයට අනුබල දෙන්නේ අන් අය ලවා සාමෙද පෝවන්නේ මේ විදිහට සමාන්තම තමා ප්‍රතිඥාවක් ඇති කරගන්නේ ශික්ෂාපද සමාදන් වන්නට ඕන. සරණාගමනේ සිදු කරන්නට ඕනේ නමස්කාර පාඨය කියන්නට ඕන. ඒ මෙන්න මේ විදිහට පන්සල් සමාදන් වෙලා ඉතිපිසෝ ස්වාමපාද විසෝ භගවා අරහණාදී ගාථා සෝක්ඛාතාදී ගාථා සුපටිපන්නාදී ගාථා තේරුම් ඇතුව පොතකින් ඉගෙනගෙන නැත්නම් දන්නා කෙනෙකුෙන් අහලා තේරුම් ඇතුවම ඒ ගුණ කීපයක් සඳහා තේරුවන් නමස්කාර කරන්නට ඕන. මේ තේරුවන් නමස්කාර කරන වෙලාව ඊට පස්සේ තේරුවන්ගෙන් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය සමාව ගන්නවා. අතීත සංසාරේ පටන් මේ මොහොත දක්වා මාගේ කය, සිත, වචන යන තුන්දෙනේ මා දැනුවත් හෝ නැදනුවත් හෝ සියලුම බුදුරජාණන් වහන්සේලාට යම් වරදක් සිදුවියනම් ඒ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව නැතිවා කියලා සමාව ගන්නට සම්ම රත්නේ උත්තරයෙන් සමාව ගන්නවා අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා දැනුවත් හෝ නැදනුවත් මාගේ කායික වචනය යන තුන්දරින් යම් වරදක් ධර්ම රත්නයේ සිදුවියනම් ඒ සියලුම වරදවලට ධම්ම රත්නයම සමාව අයදිමි සමාව සමාවයි මේ සමාවයි මේ මට සමාවන තේක්වා කියලා සමාව ගන්නවා ඊළඟට සංඝරත්නයනොත් අතීත සංසාරයක නම් නියමවතක් පමාකාමී කයිතික වචන යන තුන්දරින් මා දැනුවත් වූ නන්දනවා කියන වඩ සංඝරත්නයට සිදුනා නම් ඒ සංඝරත්නයෙන්ද මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි සංඝරත්නයේද මා ක්‍රියන සම්පාරයෙන් මත සමාවන සේක්වා කියලා සමාව ගන්න ඕනේ. මේ දාමතරව පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් සමාව ගැනීම සුදුසුයි. ඒ වගේම නිවන් දුක කාට හරි මේ කොටේ තිකෝ කාට හරි යම් බලයක් අපි දැන දැනුවත් නොවන දැනුවත් සිදුනා නම් ඒ සියලුම ආර්යයන් වහන්සේලාට සිදු වැඩි දියුණුවකට ඒ ආර්යයන්ගෙන සමාව ගැනීම ඉතාමත්ම සුදුසුයි ඒ කලියුත් වෙනවා. මාගේ කාසිත වචනේ යන තුන්දරින් නිවන් දුක කවර කොට යම් වද්ද සිදුනා නම් මා දැනුවත් හෝ නොදැනුවත් හෝ සිදු වේ සියලු වැඩිවට ඒ ආර්ය උතුමාණන්ලාන්ගේ මම සමාව අයදින සමාව අයදින සමාව අයදින මට සමාවනසේ පව කියලා සමාව ගන්නට ඕනේ. ඊට පස්ව මේ බුද්ධානුස්සති මෛත්‍රිය අසුබ මරණ කියන භාවනා හතරයි කරන්නේ. බුද්ධානුස්සති භාවනා කරන එක ඉතාම ප්‍රබල ගැඹුරු භාවනා ක්‍රමයක්. මේ පූර්ව කොට සිදු කිරීමෙන් යොදු වශයෙන් අර තේරුමක් ඇතුව ඉතිපිටෝ ගාථා වහදි සත්‍යඥාන කියන සුදුසුයි. එනම කරනවා නම් ඒක බොහොම හොඳයි. ඕ භගවා ඉති සී සදවන් तो भगवाति सम्मा सम्बुन्दो तो भगवाति पिञ्जा कर्ण सम्पन्न तो भगवाति सुदतो

සංඛාති සංඛානං සෝ භගවයි තී බුන්දෝ සෝ භගවයි තී භගවා මුන ආදී අනන්ත ගුණයන් සමන්න ආගතු සම්මා සම්බුදු දානං මාසේත මාගේ ජීවිතේත ඕනාකරන ධම්මය කුසලානි සංසබලයෙන් මාගේ භාවනාවට පරිබෝධ කරමු ධම්මයන් සුවේවා මාගේ භාවනාව අමතක ප්‍රතිඵල අද අදම සබාගෙන මෙත ඇතියාව සම්දේවා දැන් මෛත්‍රී භාවනාව ඉතා කෙටියෙන් මෛත්‍රී භාවනාව කරන්නේ පොත පුස්තක දුකන විට සාමාන්‍ය අවංකවම අධිෂ්ඨානයක් කරගන්නට ඕනේ තමා විසින්ම අද මුළු දවස පුරාම කවරකෝ කවරවර දක්මා හතලා මට ගැටුවක් මට දැනනක් මගේ කෑලි කෑලි කැපුවක් මම නැරුවක් ඒ කිසිම සත්‍යයකට අද දවස පුරාම පයින් වදක් කරන්නේ නැහැ සිතින් වදක් කරන්නේ නැහැ මනසින් වරදක් කරන්නේ නැහැ. මම කිසිසේත්ම අද දවස පුරාම තරහවන්නේ නැහැ, තරහවන්නේ නැහැ, තරහවන්නේ නැහැ. මට යම් සාපරිදී යම් පුද්ගලයෝ සිදු කරලා නම් ඒ සියලුම පුද්ගලයන්ට ඒ වැරදි කරවන්නට මම සමාව දෙනවා සමාව දෙනවා සමාව දෙනවා මගේ නම් වැරදි සිදු කරනම් ඒ සියලුම වැරදි වලට මම ඒ වැරදි සිදු කළ පුද්ගලයන්ගෙන් සමාව අයදිනවා සමාව අයදිනවා සමාව අයදිනවා මේකේ සමාසන ප්‍රතිඥාවක් කරගෙන මම සරහ නොවේ නිතුල් සම්මින් မသရဟနဝိသုပတ္တိမမသရဟနဝိသုပတ္တိမမသရဟနဝိသုပတ္တိမမသရဟနဝိသုပတ္တိ සරහානු විදා නැති වෙනකොට ඒ ගොඩෙන් ශරීරයේ දී ඇති ආකාරය සිහිපත් කරන්නට ඕනේ. මේ වාක්‍යය කියනකොට සමාගයේ ශරීරයේ තෙස්සට කියනවා සමාගයේ ශරීරයේ හිත මුදුනේ තෙස්සට ආකාරයෙන් බලන්නට ඕනේ. අත්ථි නසං කායේ දේශනාන ඕ ඉලිපුල් පුනස කොට සම්ඇත අනසේ ඉමාසන කායේ දෝමා නිම ශරීරේ දුම්නම් ඕ පුනස කොට සම්ඇත අන්තිති මතං කායේ නඛා නිම ශරීරේ නියනම් ඕ හොනත කොට සග්නත අත්ථේ මතං කායේ දන්තා නිම ශරීරේ දක්නම් ඕපනතු කොට සක්නත අන්තිමත් කායේ සතෝ නිම පරිරේ සමරණං ඕපනතු කොට සක්නත නිම පරිරේ අසෝතිනං ඕකුණ කුලකොට සංයත වන්නනේ නම් ඕකුණ කුලකොට සංයත වන්නා වූ අසෝතිනෝ සාදී කුණසල් කොටසන් නිසා මෙම ශරීරය ඇල්ලීමට පවා අම්පිය දෙයක් බවට පන්වන්නේය මෙම ශරීරය භාවනාව. තමා මරණයටපත් සමාධියේ මනසද තමා ඉදිරියේ දැන් ඇති ඇති සිහිපත් කර ගන්නට ඕන. මම සමාධියේ මලමිනේ තමා ඉදිරියේ දැන් මොයි කියනවා. මෙන්න දෙයක් මත. මේ ජීවිතය අන්‍යතයි මරණය නියතයි ඊයතය අනුයසයි මරණයයතයි ඊයතය අනුයසයි මරණයයතයි උදාහෝ සෝඥාත්මය

ඊරුසය අනුයතයි මරණය නියතයි ඊරුසය අනුයතයි මරණය නියතයි ඊරුසය අනුයතයි මරණය නියතයි බුදුපතේ බුදු මහරහතන් වහන්සේලාගේ ජීවිතද මරණයට පත්විය නිමගීතයද ඒකාන්තයෙන් මරණයට පත්වන්නේ නියතයි මරණය නියතයි ජීවිතය අනුයතයි මරණය නියතයි මාගේ මරණයෙන් මා සතු සියලු දේපලද මාගේ ඇද හිතමින් සාදීන්ද මත සතනව දෙන්නට සිදුවන්නේ මා ඇලුම් කරන ශරීරයද පසකින් සබා මත යෑමට සිදුවන්නේ නිහිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි එන් කලින් ජීවාසේ භවනාවේ සමානයි